ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම වටේපොළ ධම්මවික්‍රම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සදහෙවතුනි මජ්ක්‍ධිම නිකායේ ආනන්ජේය සප්පාය සූත්‍රයේ ඇසුරු කරගෙනයි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 සදා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නත් පිරිස එවතුම් වූ තථාගත අරහත් සම්මා සම්බුදු භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු සූත දේශනාවක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් එමනම් අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේන ආනෙන්ජ සප්පාය කියන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන්. ඉතින් මේ දේශනාව භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි කියලා ආරම්භ කරලා භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව භාගතුන් වහන්සේ මේ ආනෙන්ජ සප්පාය ආනෙන්ජ කියන වචනේ තේරුම තමයි වෙනස් වෙන්නේ නැති. එහෙම නැත්නම් නොසෙල්ලෙන, අකම්පිත ප්‍රතිපදාවක් කියන කාරණාව තමයි ආනෙන්ජ සප්පාය කියන එකේ තේරුම. මොකක්ද ඒකේ තේරුම වෙනස් වෙන්නේ නැති අකම්පිත ප්‍රතිපදාවක් කියන එක. එතකොට අන්න ඒකට යන ප්‍රතිපදාවක් ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැති ප්‍රතිපදාවකට අදාළ දේශනාවක් තමයි මෙහි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන කරුණු කාරණා ටිකක් ගැඹුරු වගේ තේරුණා වුණාට කාලයක් ඉතින් ඔයත් මේ ධර්මයේ යෙදෙනකොට අද තේරුම් නැති වුණා තව කාලයකදී හරි මේවා නැවත අහනකොට මම තේරෙන්න පටන් ගන්නවා යම් කොටසක් තේරෙයි තව කොටසක් නොතේරෙයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි හොඳට ධර්මය අහගෙන ඒක මෙනෙහි කරගෙන යන්න මේ කියන විදිහට භාගතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා අනිච්චා භික්කවේ කාමා තුච්චා මෝස ධම්මා මායාකත මේතම් භික්කවේ බාලලාපනං යේච ditta dhammika kama යේච සම්පරායිකා kama යාච ditta dhammika kama සංඥා යාච සම්පරායිකා kama සංඥා ඔබය මේතං මාර දෙයයන් ඒ වගේම මාරස්ස විශේෂෝ මාරස්සේස නිවාපෝ මාරස්සේස ගෝචරෝ යනාදී වශයෙන් මෙන්න මේ කාමයන් මෙන්න මේ විදිහට පෙන්වනවා භාගතුන් වහන්සේ. ඒ විදිහට කෙනෙක් ඒ කාමයන් තුල ඉන්නවා නම් එයාට මේ කෙලෙස් වැඩෙනවා කියලා කියන අවිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන මේ කෙලෙස් වැඩිලා එයා මේ මායාවේ වසඟේ පිහිටනවා කියන එක පෙන්වනවා. එතකොට මේක බුදු පියාණන් දේශනා කරන මේකෙන් මිදුණොත් කෙනෙක් අනේ යාට පුළුවන්කම තියෙනවා මේ කෙලෙස් අයින් කරගෙන එයාට පළවෙනි ආනෙන්ජ සප්පාය වෙනද පළවෙනි අකම්පිත වෙනද නොසෙල්ලෙන ප්‍රතිපදාව තමගේ ජීවිතයට එකතු කරගෙන රහත් මාර්ගයේ නැත්නම් රහත් ඵලය ලබා ගන්න පුළුවන් හරියට ප්‍රඥාව වැඩුවොත් එහෙම නැත්නම් එයාට හතරවෙනි ධානය හරි ලබා ගන්න පුළුවන් කියලා කියනවා නැත්නම් මරණයෙන් පස්සේ චතුත්ථ ධාන තලයේ උපදින්න හරි පුළුවන් කියලා කියනවා මේ විදිහට මෙනෙහි කරොත් මේ විදිහට කල්පනා කරොත් මොකද්ද බුදු පියාණන්ද පෙන්වන්නේ? මේ කාමයන්ට යට වෙලා තියෙනවා කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මොනවාද මේ කාමයන් කියලා කියන්නේ? ඒතර කාමයන් දැන් වස්තු කාමයන්, ක්ලේශ කාමයන් කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ කාමයන් කියන එකේ තේරුම තමයි මේක පෙන්වන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. දැන් මේ ස්ත්‍රීන් පුරුෂයන් එහෙම නැත්නම් ආහාර ඇඳුම් ඕවා කාමයන් නෙවෙයි. හොඳට මතක තියාගන්න ඒක හොඳ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් කාන්තාවක් පුරුෂයෙක් මලක් ගහක් දැක්කට ඒක ඒව කාමයෝ නෙවෙයි. ඒවට තමන්ගේ තියෙනවනේ යම්කිසි සංකප්පයක් හිතේ යම් අදහසක් තියෙනවනේ මේක ලස්සනයි හොඳයි මනෝයි කියලා. ආන්ගේ සංකප්පයට තමන්ගේ හිතේ ඇලීමක් තියනවා නම් ඒක තමයි කාමය කියලා කියන්නේ පුරුෂයා. අපිට උදාහරණයක් ගන්න පුළුවන් ධූරියන්. දැන් ධූරියන් සමහර අය කැමතිද නැන්ද? සමහර අය කැමති. සමහර අය කැමති නෑනේ. එතකොට එයාගේ තියෙන හිතේ නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට. එහෙනම් ධූරියන් gediyeද ප්‍රශ්නේ තියෙන්නේ හිතේද එන. හිතේනේ. ඒක තමයි සංකප්පය. එතකොට ඒක තමයි හිතේ තියෙන දේ. දැන් ඔයාලා සමහර ආහාර වලට කැමති, සමහර ආහාර වලට කැමති නෑ. එතකොට සමහර පුරුෂයන්ට ස්ත්‍රීන්ට තමන්ගේ මනාප ස්වභාවයක් ආවට සමහර අයට එහෙම ඇති වෙන්නේ නැහැ. එහෙනම් කොහෙද ඒක තියෙන්නේ නේද? හිතේ තියෙන. ඒක තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාමයන් තියෙන. අන්න ඒ විදිහට හිතේ සංකල්පයක් තියාගෙන යම්කිසි රූපයක් එයා දකිනවා නම් ඒ රූපේ යාට ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් එයාට පේන එක හොඳයි ලස්සනයි මනවයි කියලා පේනකොට අන්න ඒක කාම වෙනවා. ඒක දිගින් දිගටම හිත හිතා ඉන්නකොට ඒක කාම සංඥාවක් විදිහට හිතේ පළපදියම් වෙනවා. එතකොට එයාට ඒ කාමයන් ওই විදිහට තියෙනවනේ ගොඩාක් කාම තියෙන කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒකට ඒක හිතනේවා සිතිවිලි ඔක්කොම නැවත නැවත හිතනකොට අර විදිය සංකල්පයක් දාගෙන හිතනකොට එයාට ඒක කාමයන් බවට පත් වෙනවා කාම සංඥා බවට පත් වෙනවා. ඒතර ditta ධම්මික කාම කියලා කියන්නේ දැන් තියෙන ඒවා. සම්පරායික කාම කියලා කියන්නේ පස්සේ. ඒ කියන්නේ පරලොවට තියෙන ඒවා. ඒවා ගැනත් ඉතින් හිතන දැන් මරුණට පස්සේ ඊළඟ සැරේ දිව්‍ය ලෝකේ යන්න ඒ වගේ කාමයන් ලබන්න එහෙම කැමති තියෙනවා. ඒ වගේ මේ එහෙනම් හෙට තියෙන අනාගතයේ තියෙන කාමයන් දැන් තියෙන කාමයන් අනාගතේ ඊතර පරලොවට තියෙන කාමයන් එහෙම වෙන්න පුළුවන්. මේ ඔක්කොම කාමයන් බුදු පියාණන් වහන්සේ කියන අනිච්චා භික්කවේ කාම. මේ කාමයන් මොකක් කියලාද කියන්නේ අනිත්‍යයි. අතර අනිත්‍යයි කියලා කියන්නේ සංකල්පයට අදාළ වෙන්නා වූ කාරණා ටිකක් තියෙනකොට ඒ රූපය තමයි ඔයාලා ඒ ගන්නෙ. දැන් උදාහරණයක් විදිහට අපේ සසරෙම පුරුදු කරලා තියෙනවා ওই රූප දැකපුවාම මේක හොඳයි ලස්සනයි මනවයි කියලා. මේ කය කියන්නේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද? කය කියලා කියන අසුබයක්. එතකොට මේ කය අසුබයක් නම් මේ අසුබ අසුබයක් තියෙන එකට අපි දැකපු ගමම අපිට මොකුත් අපි ස්පර්ශ කරලත් නැහැ. නමුත් රූපේ ආපු ගමම අපි හිතනවා මේක ලස්සනයි කියලා. ඒ කියන්නේ සුබ අසුබ දෙයක් අපි කියනවා සුබයි කියලා. එතකොට සුබ සුබ කියන එක දිගින් දිගට දිගින් දිගටම පවත්තන්න නම් අපි මේ මේක දිගින් දිගට පවත් පවත්ගෙන ඇවිල්ලා තියෙන හින්දා දැන් අයෙත් මොකක් හරි දැකපු ගමන් අභ්‍යන්තරයෙන් වෙනවා හොඳ කෑමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන් අර සසරේ පුරුදු කරලන් තියෙනවා එහෙනම් ඇතුලෙන් එන එකක් ආහාරයට කියන්නේ ඒ ඇතුලෙන් එන්නේ පරාමාසගත වෙලා කියලායි කියන්නේ ඒකට එතකොට ඒක දිගින් දිගට දිගින් දිගට මේක පවත්නකොට එයාගේ විපුල බවටපත් වෙලා අර අවිජ්ජාව කියන එක එහෙම එන අවිජ්ජාව කියලා කියන්නේ මේක මගේ වේවා කියලා නැවත නැවත පතනවා. දැන් එයාට ඒක හම්බුනේ නැති වුණොත් එහෙම මොකක්ද වෙන්නේ? ගැටෙනවද නැන්ද හිත? ගැටෙනා. ඒකට කියනවා මොකද්ද? ව්‍යාපාද. ව්‍යාපාදේ. සාරම්භය කියලා කියන්නේ එකට එක කරනවා කියලා එකක් තියෙන. ඒ කියන්නේ තව කවුරු කෙනෙක් කාමයක් අල්පත් කරගෙන හරි මොන හරි ඉන්නවා නම් හොඳ දෙයක් කියලා හිතා ඉන්න තමන් ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් තමයි හැමෝමත්පත් කරගෙන තියෙන්නේ. ඒ වුණාට අපි හිතෙනවා මෙයා හොඳ ඒවාත්පත් කරගෙන තියෙනවා කියලා. ඒකට අපිට හිතෙනවා ඊටත් වඩා මොනා කරන්නද? වැඩියෙන් කරන්න. එහෙම හිතන්නේ එහා ගෙදර එකක් මෙහෙම ගයක් හැදුවා නම් අපිට ඊට වඩා ලොකු ගයක් හදන්න හිතෙනවා. එයා ටීවී එකක් ගත්තා නම් ඊට වඩා ලොකු ටීවී එකක් ගන්න හිතෙනවා. එයා ඇඳුමක් ගත්තා නම් ඊට වඩා ලස්සන සාරියක් ගන්න හිතෙනවා. ඒකට කියන්නේ සාරාම්භය කියලා කියන්නේ. ඒ කියන්නේ එකට එක කිරීම. ඉතින් මේවා ඇති වෙනා මේ කාමයන් හින්දා. එතකොට මේ කාමයන් මහණෙනි මේ විදිහට කල්පනා කරන්න කියලා කියනවා මේ ආරි ශ්‍රාවකයේ කල්පනා කරන්න කියලා කියන මේ කාමයන් අනිත්‍යයි කියලා. මොනවා කියලාද? අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ මේ කාමයන් ඇති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු නිසා තමයි ඔය කාම සංඥාවල් ඔය ඔක්කොම ඇති වෙන්නේ. හේතු නැති වුණා නම් ඔක ඇති වෙන්නේ නැහැ. එහෙනම් අන්නේ හේතු නිසා අර සුභයි කියලා හැම ගත්ත හේතුනේ තියෙන්නේ. සුභයි සුඛයි මගේ කියලා නිත්‍යයි කියලා හැම ගන්නවව. දැන් ඕනම කාමයක් අර උදාහරණයක් හිතමු මෙන්න මේ වගේ. දැන් අපේ කොහේ හරි මේ මගුල් ගෙදරක වගේ යනවා අපි කෑම කන්න. දැන් අපි හිතමුකෝ අයිස්ක්‍රීම් ගොඩක් දැන් තියෙනවා දාලා මේ ලොකු මෙව එක්ක සීතලෙට තියලා දාලා තියෙන අයිස්ක්‍රීම් එක එක දාලා තියෙනවා. දැන් කට්ටිය අයිස්ක්‍රීම් තියනවා නම් අපිට දැන් අයිස්ක්‍රීම් කියලා කියන්නේ කෑමක්නේ. එතකොට ඒ කෑම කාලා මොන බවටදපත් වෙන්නේ? අසුචි බවටනපත් වෙන්නේ. එතකොට ඒකත් අසුබයක්නේ. ඒකට අපි රසයි කියලා දැන් දාගෙන තියෙන හිතේින් දැන් කෙලත් උනනවා අරක දිහා බලයි ඉන්නකොට. එතකොට දැන් තේරෙනවා මේක අයිස්ක්‍රීම් තියනවා. එහෙනම් දැන් නිත්‍ය සංඥාවක් තියෙනවනේ අපිට. එතකොටනේ මගේ කියලා ගන්න හිතෙන්නේ. දැන් අයිස්ක්‍රීම් දාලා තියෙන බාස්කට් එකම කවුරු හරි අරන් ගියොත් එහෙනම් මොකක් වෙයිද? ලොස්සගෙන යනවා කවුරු හරි. දැන් එහෙනම් ඒක නිත්‍ය සංඥා බිඳනා නේද? එතකොට එයාට ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෙන්න මේ සුබ කියන එකට නිත්‍ය එහෙම එකතු වෙලා ඒ වගේම ඒක තමන්ගේ කියලා ගන්න ওই සුඛයක් මේකේ තමන් මේකේ මහා දුකක් තේන්නේ. නමුත් අපි කියන හිතන මේකේ මොනවා තියනවා කියලාද? සුඛයක් එහෙම තියනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට ඇවිල්ලා තමයි මේ මේවා ගන්නෙ මගේ කියලා. තමන්ගේ කියලා. ඉතින් ඒ නිසා මහණෙනි මේ ඇත්තට මේ කාමයේ ඇති වෙන රූපයෙන්නේ නේද රූප වලින් නැති වෙන රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් ධාතු වල එකතුවක් නේ සුද්දාෂ්ටක එකතුවක් ඒවා හැම වෙලෙම වෙනස් වෙනවා නම් ඉතින් අනිවාර්යෙන් ওই කාමයන් කියන ඒවා ස්ථිර ඒවා නෙවෙයි ඒවත් රූප අනිත්‍ය නම් ඒක හා බැඳිච්ච හැම සංකල්පයක්ම අනිත්‍ය වෙලා යනවා. ඉතින් අනිත්‍ය වෙලා යනවානේ. ඉතින් අන්න ඒක හිතනකොට එතකොට අනිච්චා භික්කවේ කාම තුච්ඡා කියලා කියන්නේ මගේ කියලා ගන්න දෙයක් මෙතන නැහැ. තමන්ගේ කියලා ගන්න බෑ. හිස්නේ. දැන් සමහර කට්ටි කෙනෙකුට බයිනන් නම් තුච්ච දැන් අහලා තියෙනවා තුච්ච පොටිලි කියලා පොටි පොටිලා හඳුනන බැලලා තියෙනවා. බුදුහාඳුන. ඒ කියන්නේ ඔබගේ මොකක්වත් හිතේ මේ මාර්ගඵල ධානය මේව මොකක්වත් නැහැ කියලානේ කියන බුදුහාඳුන එතන. ඒ හින්දා ඒකට වැඩ කරන්නයි කියලා කියන්නේ. හිස් කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙතනත් එහෙමයි කාමයන් කියලා කියන්නේ හිස් එකක්. ඒ මොනවත් නෑ අපි ගත්තට ඒ වගේම තුච්ඡා මෝස ධම්මා. මේක බොරුවක්. දැන් බලන්න අපි ওই මෝස ධර්මයේ කියන එක නිකන් හීනයක් වගේ කියලා හිතන්නකෝ. දැන් හීනෙන් එක එක ඒවා පේනවද නැද්ද අපිට? ඇහැරුණාම මොකද වෙන්නේ? ඇහැරුණාම මොකක්වත් නැහැනේ. ආන් ඒ වගේව තමයි කාමයන් කියන්නේ. එතකොට මායාකතමේත මායාකතමේතන් කියලා කියන්නේ මේ මායාවක් වගේ කියලා කියන්නේ. මායාවක් කියලා කියන්නේ මැජික් එකක් වගේ. ඉතින් අර හීනේ ගත්තාම හොඳයිනේ. තියෙනා වගේ පෙවුනට ඇත්තට මෙහෙම එකක් නැහැ නේතන. ඒ වගේම මෙතන භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ බාලලාපන මේ බාලයාගේ වචනෙන් තමයි අපිට මේ කාමයන් එහෙම මේ ඇති වෙන්නේ. දැන් ඔකට උදාහරණයක් එහෙම ගත්තොත් එහෙම ඒ කියන්නේ මගේ කියා ගන්න, සුබයි කියන්න, සුඛයි කියන්නේ ඔය බාලයා අපිට කියනවා. කවුද බාලයා කියන්නේ? කල්යාණ මිත්‍ර නොවන කට්ටිය බාලයෝ කියලා තමයි හඳුන්වන්නේ. ඒතර කල්යාණ මිත්‍රය කියලා කියන්නේ නිවනට උපකාර කරන කෙනා. කෙනෙක් යම් කිසි දෙයක් මේ අසුබ දෙයක් සුබයි කියලා මගේ කියලා ගන්න කියනවා නම් ඒක කාගේ එකක්ද? බාලයාගේ වචනය. දැන් අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට පොඩි කාලේ මතක් කරගන්න බෑ. ඒ කාලේ ඔය අපි නිකන් මේක ධර්මයෙන් බලන්නේ හොඳට කල්පනා කරලා. දැන් මේ කාන්තාවන්ගේ හරි පුරුෂයන්ගේ හරි මේ තියෙන ශරීර අවයව ගැන ලොකු දැනුමක් තිබුණාද අපිට ඉස්සර? තිබුණේ නමුත් අර ඒ පන්ති වල ඉන්නවා ටිකක් ඒව ගැන දන්න කට්ටිය. ওই බාලය ඇවිල්ලා මොකද්ද කියන්නේ? මොකක් හරි කොටසක් වර්ණනා කරනවද නැන්ද? ඊට පස්සේ නේද අපි හොයන්නේ ඒවා ගැන. එහෙනම් කවුද දැන් අපිට මේ කාමයන් නැති කරලා දෙන්නේ? බාලයාගේ වචනෙන් එන්නේ මේවා. බාලයාගේ වචනේ. ඉතින් ඕක ඕම විතරක් නෙවෙයි. අපිට කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔබ හොඳ ගයක් හදාගෙන හොඳ පවුලක් කියලා මෙහෙම ඉන්න කියලා කියනවා නම් ඒකත් ඇවිල්ලා මොන වචනයක්ද? ඒකත් බාල වචනයක්. එතකොට අර කුජල නෙවෙයි. සමහර විට ගැඹුරින් ගත්තාම අපේ දෙමව්පියෝ පවා සමහරලාට අපිට එහෙමයි කියලා තියෙනවා. බුදුහාඳුරු ශ්‍රාවකයන් හැර මේ කල්යාණ මිත්‍රයන් හැර ඔක්කොම කියන්නේ මේවා අත්පත් කරගන්න කියලාද අතාරින්න කියලාද කියන්නේ. අල්ලගන්න කියලායි කියන්නේ. එහෙනම් මේ ඔක්කොම කට්ටිය කියන්නේ අපිට මේක මගේ කියලා සුබයි කියලා සුඛයි කියලා ගන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. ඉතින් මේක ගත්තාම දැන් අපි මේකෙන් හිතෙනවා දැන් ඇත්ත තමයි මේකේ හිටපුවාම අපි නැවත නැවත දැන් මේ කාමයන් නිසා නැවත උප්පත්තිය ලැබනවා නැවත දුකටපත් වෙනවා නැවත නැවත අවිජ්ජා ව්‍යාපාද ආදී එනවා නම් සංසාරේ දුක් විඳිනා නම් හිතෙනවා මේකෙන් ගොඩ යන්න ඕන කියලා. එතකොට ගොඩ යන්න ඕන කියලා හිතෙන්නේ අර අර මේ ඔක්කොම මායයට අයිති. දැන් මාර දෙයියා. මායයට අයිති දෙයක් මේක. ඒ වගේම මායාවේ විශේෂපතේ. දැන් මායා දන්නවා අපි මොනවාද අපි කැමති මොකද්ද කියලා එහෙම දන්නවා. ඒක අනිවාර්යයෙන්ම මායයට විශේෂ වෙන දෙයක්. ඒකනේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියන්නේ මේ ඇහැ මගේ කියලා කියන මායя. කන මගේ කියලා කියන බුදුහාමුදුර කියනවා උඹේ තමයි. හැබැයි මං උඹේ තියෙන ඔය ආයුධ වලින් ඔය තියෙන ආයතන වලින්ම මං ප්‍රයෝජන අරන් ඔකට ප්‍රඥාව දාලා මං නිවන් දකින්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහෙනම් ඔන්න බලන්න එතන අපි එයාගේ එයාගේ ආයතන වලින් අපි මොකද කරන්නේ? අපේ නිවන සාක්ෂාත් කරගන්න ඕනේ. ඉතින් මායයට ඉන්නේ මායයා දාන කෑම. මේ මේ කාමයන් කියලා කියන්නේ මායයා දාන කෑම. ඒතර මායයා මායයට ගෝචරයි මේක. මායයාගේ විශේෂපතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මෙහෙම හිතෙනවා දැන් මේ මේ කාමයන්ට ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ මේවට ඇලෙනවා කියලා කියන්නේ අපි සසරේ ලොකු ප්‍රශ්නයක හිර වෙනවා නැවතත් දුකටපත් වෙනවා නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ වගේ තැන්වල යනවා මෙලවත් අපිට දුක තියෙනවා පරලොවත් තියෙනවා නිවනක් හම්බෙන්නේ එහෙනම් මෙයාට කල්පනා වෙනවා මේකෙන් නම් ගොඩ යන්න ඕනේ මොකද කරන්නේ අදිෂ්ඨානයක් ගන්න දැන් ආර්ය ශාවකයන් දැන් බුදුහාමගේ ධර්මය අහලා එයා තීරණයක් ගන්නවා මේකෙන් මං ගොඩ යනවා කියලා මේකෙන් අයින් වෙනවා කියලා ඔන්න උතන ලොකු ප්‍රශ්න දෙනවා අපි ඉන්නේ කොටුවක් වගේ මායයාගේ කොටුවක ඉන්නේ අපි දැන් දැන් මායя මොකද කරන්නේ? අපි කැමති කෑමක් ඊට පස්සේ යන්න හදනකොට දානවද නැද්ද? අපි නිකන් අර කුකුල්ලෝ වගේ කට්ටිය. ඉතින් අර අපි කැමති කෑමක් දාගුවාම අපි කාලායෙත් ඉන්නවද නැද්ද? කැමති රූපයක් දානවා. දාපු ගමන් භාවනාව හරි යෝනිසෝ මනසිකාරයේ පැත්ත තිබ්බා අරක ගන්නවා. ඒක අරන් කනවා. සද්දයක් දානවා. හොඳ සින්දුවක් දාලා දෙනවා. දැන් පන්සලට යන්නේ භාවනා කරන්න බණ අහන්න. දාලා තියෙන හොඳ සින්දුවක්. දැන් මොකද වෙන්නේ? බණ අහන එක පැත්තක දාලා මොකද කරන්නේ? සින්දුවට කන් දෙනා නේද? දුන්න ගමන් අරක කාර් මාරයාගේ අය ඒ ගෝචරයට වැටෙනවා. එහෙනම් දැන් පැහැදිලිය තියෙන්නේ පින්නත් පිරිසට එහෙනම් ඒක අදිෂ්ඨාන කරගෙන දැන් යම් කෙනෙක් උත්සාහ කරනවා නම් මේකෙන් ගොඩ යන්න ඕනේ කියලා. ඒ අර බුදුහාරගේ ධර්මය අහලා මට ඕනේ මේකෙන් ගොඩ යන්න කියලා අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කළා මේ කාමය නරක අර විදිහට කල්පනා මේ කාමයන් තුච්චයි. බොරුවක්. ඒ වගේම මේක අනිත්‍යයි. ඒ වගේම අර බාලයාගේ වචනෙන් තමයි මේක ඇති වෙන්නේ. ඉතින් බලන්න ඔය දැන් මං කිය දූරියන් ගෙඩියේ කාමයක් නැහැනේ. එහෙනම් හිතේ නේද මේක තියෙන්නේ? දූරියන් කන්න කැමතියි කියන සංකප්පේන තියෙන. එහෙනම් මේ හිතේ මේක ඇති වෙන්නේ. එහෙනම් මේ සකස් වෙන හිතෙන් මේක ඇති වෙනවා නම් මේ හිත කියන එක ඇති වෙන හැටි අපි දැනගත්තාම මේ රූප එකතු වෙලා විඥානය සකස් වෙලා නාම ධර්මත් එක්ක මේ වැඩක් වෙන්නේ ඒකට තමයි මේ අගයක් දීලා තියෙන්නේ කියලා දැනගත්ත ගමන් අරක කැඩිලා වැටෙනවා එක දිගට තියෙන්නේත් නැහැ නෝක හ්ම් දැන් ඔයාලට හිතන්න ඕනම දෙයක් විපරිණාමයටපත් වෙනකොටපත් වෙනකොටපත් වෙනකොට අර මුල් තිබුණු හැඟීම ඒක සම්බන්ධව තියනවාද දැන් අපි තුන් මේ බුලත් කොලේ තියනවා දැන් මේක දවස් දෙකක් යනකොට වේලෙනවා නේද කන්න හිතෙනවද එතික් කන්න හිතෙනවද? එතික් කන්න හිතෙනා නේද? මගේ කියලා ගන්න හිතෙන්නේ. එහෙනම් විපරිණාමයට Taman පේනවා නම් දැක්කනම් මේකේ තියෙන කාමයේ මගේ කියලා ගන්න හිතෙන්නේ නැහැ. දැන් වයසට ගියාම අපි උනත් දැන් කනිත් අය අපි දිහා බලනවාද? වැඩිය. තරුණ කාලේ බැලුවද නැන්ද? බලනවානේ හැරිලක් බලනවා. නමුත් වයසට යනකොට අර බුලත් කොළේ වගේ තමයි. එහෙනම් දැන් මේ රූපය විපරිණාමයටපත් වෙනකොට වෙනස් වෙනකොට ඒක ගන්නෙ නෑ කවුරුවත්. ඒක දැකපුවාම. ඉතින් අපිට මේක මේ මනසේ ප්‍රඥාවෙන් අපි බලන්න ඕනේ. බලපු ගමන් අන්න මොකද වෙන්නේ? එයාගේ හිත අර කාමයන්ගෙන් මිදෙනවා. දැන් මේක එපා කියලා කියපු ගමන් කාමයන්ගෙන් මිදෙනවා. දැන් එහෙනම් මම කියවනේ මේ ප්‍රතිපදාව හතරෙන් ධ්‍යානට යනවා කියලා. එහෙනම් කාමයන්ගෙන් මිදුනහම අපේ හිත විවෙච්ඡේව කාමේ විවෙච්ඡ කුසලයේ ධම්මේ කියලා කාමයන්ගෙන් අකුසලයන්ගෙන් අයින් වෙලා ධානවල ගිහිල්ලා චතුත්ථ ධානය දක්වා හිත හැරය යනවා. එතනදී යාට යම් කිසි විදියට ප්‍රඥාවක් තිබුණොත් මේ ධාන සංඥාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් හේතුඵල දෙයක් වලින් සකස් වෙච්ච දෙයක් කියලා අතහැරලා ඒ ප්‍රඥාව දිනු කරොත් එයා රහත් මාර්ගය දක්වාම රහත් ඵලය දක්වාම ගමන් කරන්න පුළුවන්. දැන් කාමයන් අතහැරලා එතෙන් යනකම් යනවා. හැබැයි දැන් එයාට එහෙම නැතුව එයා මැරුණා කියන්නකෝ දැන් අර තියෙන කුසල චිත්තයෙන් එයා ගිහිල්ලා චතුත්ථ ධාන තලයේ උප්පත්තිය ලබනවා. එහෙනම් මෙන්න මේ ප්‍රතිපදාව බුදුහාඳුර පෙන්නනවා මේ පළවෙනි ආනෙන්ජ සප්පාය. ඒ කියන්නේ පළවෙනියටම චතුත්ථ ධානය හරහා මේ විදිහට වෙනස් වෙන්නේ නැති අකම්පිත ප්‍රතිපදාවක් තියෙනවා හතරවෙනි ධානය හරහා නිවනට යන. ඒක තමයි මේ පෙන්වන්නේ ඒ කාමයන් සම්බන්ධ. ඒතර ඒක අදිෂ්ඨාන කරලා ධාන අරමුණු කරගෙන අපි මේ කාමයන් එපා කියන එක හිත අදිෂ්ඨාන කරන කල්පනා කරන්න ඕනේ. ඒතර තමයි ඒක වැඩේ. ඊළඟ භාගතුන් වහන්සේ පෙන්වන තව ප්‍රතිපදාවක්. ඒක තමයි එයා කල්පනා කරන මේ රූපය ගැන. මොකක් ගැනද කල්පනා කරන්නේ? දැන් මේ කාමයන් ඇතුනේ රූපෙන්නේ. ඒතර රූප ගැන කල්පනා කරපුවම මේ රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. රූප කලාප වලින් හැදිච්ච දෙයක්. ඒ සතර මහා ධාතු දැන් මේ බුලත් කොලේ වේවා, මේ ඇඟ වේවා, මේ මේස වේවා, මේ පහ පොළොව වේවා, මේ ඔක්කොම චූටි චූටි අංශු ගොඩක එකතු වෙන්නේ තියෙන්නේ. එතන මේ අභ්‍යන්තරයේ තමන්ගේ කයේ තියෙන අංශුත් එකයි, මහ පොළොවේ තියෙන අංශුත් එකයි. ওই අංශු වලට බුදුහාරු නමක් දෙනවා මොනවාද? රූප කලාප කියලා. චූටි චූටි අංශු වලට කියන්නේ රූප කලාප. දෙවැලි කැට ගොඩක් එකතු වෙලා එකතු වෙලානේ වැලි ගොඩ හැදෙන්නේ. ඒ වගේ අපේ කයත් හැදෙන්නේ චෝටි චෝටි අංශු ගොඩක් එකතු වෙලා. ඒතකොට මේ රූප කලාපවල මේක පෙන්නනවා වලට ධාතු විභංග වගේ සූත්‍රවල පෙන්නනවා කොහොමද මේක අතාරින්නේ කියලා. මේ ධාතු වශයෙන් දැකපුවාම අර මමත්වය අතහැරෙනවා. ධාතු ටික අතහැරෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මේ රූපය මේ කයේ තියෙන පටවි ධාතුවක් තියෙනවානේ. තද ගතිය තියෙන දැන් කේසන ලොම්නිය දත් මේ ඇට ඇට මිදුළු මස් ඔය ගොඩාක් කැලි 32කින් 20ම පේනන පටවිය තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට අපේ මේ තියෙන පටවියයි මහ පොළොවේ තියෙන පටවියයි දෙකම එකද නැද්ද? දෙකම එකයි. එතකොට මේ පටවියයි මේ පටවියයි දෙකම එක නම් ඒ පටවියෙත් මම කියලා කෙනෙක් නැහැ මේ පටවියෙත් මම කියලා කෙනෙක් නැහැ දෙකම ඕනේ නැහැ කියලා අතාරින්න බැයිද එතකොට? නෑ නේ බලවන්නේ නේද? දැන් අපි දැන් ඔය අතරින් දැන් අපි අසූචි කියන එක අයින් කරලා ඉවරලා අපි වතුර ගහලා යවනවනේ ඒක මගේ කියලා අල්ලන්නේ හැබැයි අසූචි වල තියෙන පටවියත් එකයි කෙස් වල තියෙන පටවියත් එකයි. එන එළියේ තියෙන පටවියයි මේ පටවියයි දෙක වෙනසක් නැහැ. ඒ පටවියත් එකයි. ඒක ධාතුවක්. සබහා ධර්මයේ ධර්මතාවය. ඔන්න පටවියෙන් හිත නිදහස් වෙනවා එතකොට. ඒ වගේම ආපෝ ධාතුව. දැන් අපි දියර ಜಾති ගත්තොත් දැන් මුහුද තියෙන වතුරයි අපේ තියෙන ලේයි දෙකේම තියෙන වැඩිපුර ආපෝ ධාතුව. ওই දෙකේම ආපෝ. මේ තියෙන දියර ಜಾති කොහෙ තිබ්බත් ආපෝ ධාතුව. ඕක කල්පනා කරනකොට එහෙනම් තේරෙනවා මේ මගේ කියලා ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන ධර්මතාවය. මොකද්ද? ඇලෙන්න, වැగిරෙන්න සුළුක් කියන ධර්මතාවය. තද ගතිය කියන ධර්මතාවය. ඒක එළියේ තිබ්බත් ඇතුලේ තිබ්බත් එකක්වත් මගේ නෙවෙයි. ශරීරේ සතර මහා භූතය. ඒ වගේම උෂ්ණ සීතල භාවයක් තියෙනවා. ඒතර ඇඟේ ඇඟෙත් තියෙනවා නේද උෂ්ණ සීතල භාවය. එළියෙත් තියෙනවා. එහෙනම් කොහෙ තිබ්බත් ඒකත් මගේ කියලා ගන්න බෑ. ඒකත් එහෙමනේ සබහා ධර්ම දෙයක් නෙමේක. ඊට පස්සේ මේකේ තියෙන වායෝ ධාතුව ඇඟ ඇතුලේ තියෙනවානේ. හුස්ම ගන්නකොට තියෙන වාතය තියෙනවා. ඉතින් ඔය ගුඩුස් යනකොට ඉක්ක වැටෙනකොට පිටිපස්සේ යන වාතය තියෙනවා. මේ ශරීරය මෙහෙම ඇඟලි ඇඟිල්ලක් පව හොල්ලන්න මොනවද ඕනේ? වායෝ ධාතුව. ඉතින් මෙන්න මේ වායෝ ධාතුව හැම වෙලෙම මේ වායෝ ධාතුව කියන එක දැන් මේ ඇතුලේ තියෙන වායෝ ධාතුවේ ස්වභාවය තමයි ඒකේ ඒවයි තියෙන්නේ හමා යන ස්වභාවය පුම්බන ස්වභාවය පුම්බනවා දැන් අපි බඩහෙන් පුම්බන්නේ හකුලනවා පුම්බන ඒ වගේම හමා යනවා දැන් උලංගේ වගේ එකක් වෙන ගත්තොත් මොකද්ද හමා යන ස්වභාවය ඉතින් ඒක එළියේ තිබ්බත් එකයි ඇතුලේ තිබ්බත් එකයි නේද දැන් මේ ධාතු හතර බෙදලා බලන්න වෙන් කරලා බලන්න වෙන් කරපුවාම එළියේ තිබ්බයි ඇතුලේ තිබ්බයි කියලා වෙනසක් නැහැ. ඒකනේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ අර ගෝඝාතකයේ හරකෙක් කපල කෑලි කෑලි වලට දානවලු එක පැදල පටවි කොටස් දානවලු ආපෝ කොටස් දානවලු තේජෝ කොටස් දානවලු වාය කොටස් දාන. අපිත් ඒ වගේ දාන අතර මං හන්දිය. එතන හරකෙක් ඉන්නවද? නැහැනේ. එහෙනම් දැන් මේ ධාතු වලින් අපේ හිත මෙදෙනවා. ඔය විදිහට කල්පනා කරාම හිත මොකෙන්ද මෙදෙන්නේ? ධාතු වලින්. ඒ කියන්නේ මේ රූපයෙන් මිදෙනවා. එහෙනම් රූපයෙන් මිදුණා නම් එයාගේ එහෙම කල්පනා කරනකොට එයාගේ හිත පිහිටනවා තව තැනක. දැන් වලට පැහැදිලි දැන් මගේ අතේ ලේන්සුවක් තියෙනවා. මේ ලේන්සුව රූපේනේ. දැන් මේ රූපය අතහරිනවා. දැන් මෙතන හිස් නේද? එහෙනම් රූපයෙන් මිදුණා නම් හිත කොතනද පිහිටන්නේ? හිස් ස්වභාවය. ආන් එකට කියනවා ආකාශය කියලා. මොකද කියන්නේ? ආකාශය. එහෙනම් දැන් එයාගේ හිත යනවා තව අකම්පිත තැනකට යනවා. ප්‍රතිපදාවක් වන්න කල්පනා කරා අන්න අතෙන් යනවා. පහරද? ආකාසානංචයතනෙට. ඒ ආකාසානංචයතනෙ කියන එක එයා කල්පනා කරනවා මේකත් හේතුප්‍රත්‍යයෙන් යුක්තයි. මේකත් අනිත්‍ය එකක්. මේකත් දුක්ඛ එකක්. මේ ආකාසානංචයතනෙ නිවන් දකින්න තැන නෙවෙයිනේ. එතෙන් ගිහිල්ලා ආයෙත් ඉතින් කොහරි උපදීන්නේ. එයාත් කල්පනා කරන මේක දුක තැන. මෙතනත් අනිත්‍ය. වසඟේ පවතින්නේ නැහැ. කල්පනා කරනවා. අන්න එයා කල්පනා කරනකොට එයාට එතනින් මොකක් වෙන්න පුළුවන්ද? එයාට අරහත්ත්වයට සඳහා යන්න පුළුවන්. හැබැයි අරහත්ත්වයට යන්න බැරි වුණොත් එයාට අර කුසල චිත්තයේ හින්දා එයා මරණයෙන් පස්සේ ආකාසානංචායතන උපදිනවා. එහෙනම් මහණෙනි මෙන්න මේ මේක ඇවිල්ලා මේ සතර මහා ධාතුන් ගෙන් අයින් වුණාම ඔන්න තව ආනෙන්ජ සප්පායක් ප්‍රතිපදාවක් ඈ අකම්පිත ප්‍රතිපදාවක් ඔන්න තව එකක් තියෙනවා කියලා මහණෙනි දේශනා කරනවා ඔන්න අහගන්න ඒක වඩන්න කියලා කියන දෙවෙනි එක තුන්වෙනි එකට පෙන්නනවා භාගතුන් වහන්සේ දැන් අපි අර කතා කරපු දැන් අර කාම ඉස්සර කතා කරන්නේ කාමයන් කතා කරන්නේ කාම සංඥා කතා කරන්නේ ඊට පස්සේ දැන් රූපය ගැන කතා කරන්නේ රූපේ රූපය කියලා කියන්නේ මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයනේ. ඒතර රූප සංඥාවල් තියෙන මේ ඔක්කොම අනිත්‍යද නිට්ටයද? අනිත්‍යනේ. දැන් රූපය අනිත්‍ය නම් මම ඒක දුකයි. ඒක අනත්තයි. ඔක තේරුම් ගන්න ඕනේ. මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක චුට්ටක් බලන්න. දැන් අනිත්‍යයි කියලා කියන්නේ දැන් මේ රූපේ හිතන මේ රූපය චෝටි චෝටි අංශු වලින් හැදලා තියනවා නම් මේක මේක මේ විදිහට මේ රූප කලාප වෙනස් වෙන්න හේතුවක් තියෙනවා. මේ ධාතු වෙනස් වෙන එක එක හේතු වෙනවා. ඒ කියන්නේ ධාතු වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ස්වභාවිකවත් වෙනස් වෙනවානේ. ධාතු දැන් අපි හිතමු ඔයාලට මතක ඇති ආපෝ වෙලා තියෙනවානේ. ආපෝ වෙනකොට අපි වතුර දැම්ම වතුර හරි පොල් කිරි හරි දාලා කලවම් කරනවානේ පිටි ටික. දැන් අර තිබුණු ඝනට තිබුණු පිටි ටික දියාරු වෙනවද නැද්ද? දියාරු වෙනවා. ඊට පස්සේ ඔක රත් වෙච්ච එකට තාච්චියට දාපුවම රත් වෙනවද නැද්ද? එතකොට ඒක ඒ ඒ ඒක තද වෙනව නේද? ඝන වෙනව නේද? එතන දැන් තේරෙනනේ දැන් ඒකට අර වතුර දාපුවම ආපෝ ධාතුව දාපුවම දිය වුණා. තේජෝ දාපුව දාපුවම ඊට පස්සේ ආයෙ ඝන වුණා. තවත් තේජෝ ධාතු වැඩි කරනවා. දැන් ආප්පේ ගලව ගන්න බැරුව යනවා. අඩු පහරි ගමනක් යන්න ගිහිල්ලා රවුමක් ගේ වටේ යන්න ගිහිල්ලා හරි වැඩක් කරන්න ගිහිල්ලා හරි ආප්පේ ගලවන්න බැරුණා. දැන් ආප්පේ මොන ආවේද? කොඩු වෙනා නේද? වෙලා තියෙනවනේ අප්පා හුයලා තියෙනවනේ අම්මලා නේ. කොඩු වෙනවා. එහෙනම් අපේ තේජෝ ධාතු වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? කොඩු වෙනවා. අපේ ශරීරයට වෙලා තියෙන එක තමයි. එන්න එන්න මොකද වෙන්නේ? අර වගේ වෙනවා. එහෙනම් මේක වෙනස් වෙනවා නේද හැම වෙලෙම? ඕක විතරන්නේ අපේ පෙර අවිද්‍යාව හින්දා තමයි මේක ගරන් තියෙන්නේ. තණ්හාව හින්දා තමයි මේ රූපේ මගේ කියලා ගරන් තියෙන්නේ. ඒ වගේම ආහාරයෙන් පෝෂණය වෙනවා. ආහාරය නැති වුණත් මේක වෙනස් වෙන ආහාරයෙන්ද වෙනස් වෙන. එක එක හොඳ ආහාර නරක ආහාර එහෙම කන්නේ අපි හොය හොය. ඒතර දැන් මේ විදිහට අනිත්‍ය වූ රූපයක් අල්ලගෙන ඉන්න එක දුකද නැන්ද? ඇයි අර ඔක්කොම තියාගන්න එපා හොඳට තියෙන්නේ. දැන් ආප්පේ වගේ දැන් කොටු වෙවි යනවා. දැන් අපි මොකද කරන්නේ? හෙයා ඩයි ගන්නවා, අර ගන්නවා, ක්‍රීම් ගන්නවා. මේක දැන් නවත්තනවා. ඉතින් උපායාසයක්. වෙහෙසක්. රූපේ පවත්තන්න බෑ. දැන් එහෙනම් දුකද නැන්ද එහෙනම්? දුකයි. එහෙනම් Tamanට ඕන විදිහට පවතිනවද? ඒවට ඕන විදිහට පවතිනවද? Tamanගේ වසඟේ තියනවද? ඒවට ඕන විදිහට තියනවද? ඒ ධර්මතාවලට ඕන විදිහට තියෙන. එහෙනම් හේතු තියනවා නම් තියනවා නැත්තම් නෑ. කාටවත් පාලනය කරන්න බෑ. එහෙනම් දැන් මෙහාට මෙන්න මේවා කල්පනා වෙනකොට මේවා ඔක්කොම අනිත්‍යයි මේ රූප සංඥාත් අනිත්‍යයි මේ තියෙනා වූ මේ කාම සංඥාත් මේවා අනිත්‍යයි මේවා එකක්වත් දැන් ඔහම ගිහිල්ලා එහෙම හිතලා හිතලා එයාට අර ආවනේ ආකාසානංචායතෙන්ට ආකාශය අනන්තයි කිය. ඊට පස්සේ කියනවා ඒකත් අභිනන්දනය කරන්න ඕනේ මොකද ඒකත් ඇවිල්ලා රූපේ නැති තැන ඇති වෙච්ච දෙයක් නිසා ඒකත් නිට්ටය එකක් නෙවෙයි. අභිනන්දනා කරන්නේ ඒක ඒක හොඳයි කියලා අල්ලගන්නේ ප්‍රකාශ කරන්නේ ඒකේ බැහැගන්නේ. එහෙනම් ඒක අතහැරිච්ච ගමන් එයා මොකද වෙන්නේ? අන්න ඒ ධානය අතහැරලා. ඔන්න දැන් ධානය මොකද්ද? චතුත්ථ ධානයෙන් දැන් ආවම කියලාද ආකාසානංච. දැන් ආකාසාන ආකාසානංචයතනත් අතහරිනවා. එතන අතහැරලා යනවා මොකද? විඥානංචයතේ. දැන් තේරෙනනේ විඥානංචයතේට යනවා. දැන් විඥානංචයතෙන්ට යන එක තව ප්‍රතිපදාවක් දැන් ඔන්න. අර වගේ නාබිනන්දති නාබිවදති නාජෝසාය චිත්තදේ කියන්නේ ආකාස අනංචායතනේ අපි හොඳයි කියලා ගන්නෑ. අර වගේ අනිත් එකක් නම් ඔයකත් අනිත් එකක්. ඒකත් ඇරියා. ඊළඟට මොකද ආකාශයත් හැම වෙලෙම අනිත්‍ය වෙන. මොකද දැන් මොන බලන්න මගේ වටාපත මෙතන තියෙනවා. එහෙනම් මෙතන ආකාශය දැන් නැති වෙලානේ. මෙතෙන් ආවා. දැන් මෙතන ආකාශය ඇති වුණා නේද? එහෙනම් රූපේ තියනවා නම් ආකාශය නැහැ. රූපේ නැත්නම් ආකාශය තියෙනවා. එහෙනම් දැන් අපි බලන්නේ මේ චලනය කරන හැම මොහොතකම මේ ආකාශ ධාතුවේ රූප පහළ කරනවද නැද්ද? දැන් මේ අතක් මෙහෙම දිගහරිනකොටම ආකාශ ධාතුවේ රූප පහළ වෙනවා. එතකොට අර හිස් ඉතුරු තිබුණු තැන් වල තියෙන ආකාශ ධාතුව නේද? මෙතන දැන් ආකාශ ධාතුව නැති වෙලා තිබුණු තැන් වල චලනය කරනට ආය නැවත ඇති වෙනවා. ආකාශ ධාතුවත් එහෙනම් මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍ය එකක්. අනේ එහෙම ගන්නෙ. එතකොට තමයි විඥානං ඡායතෙන්ට යන්නේ. දැන් විඥානං ඡායතනය හොඳයි කියලා දැන් එතන තව ප්‍රතිපදාවක්. ඉතින් එයා විඥානං ඡායතනයත් අර විදිහට කල්පනා කරගෙන ගිහිල්ලා එයාට ඔන්න යන්න පුළුවන් නිවන දක්වාම යන්න පුළුවන්. එහෙනම් දැන් එයා බැරි වෙලාත් ඒ තැන මැරුණොත් කොහෙද ගිහින් උපදින්නේ? ආ විඥානං ඡායතනය ගිහිල්ලා උපදිනවා. එතකොට එහෙනම් අරූපාවචර ධානය නේද මේ පෙන්වන්නේද? මේ ආනෙජ සප්පයි පෙන්වන්නේ ආනෙජ දැන් ඔයාලා අහලා ඇති පුඤ්ඤාභි සංඛාරය. ඊළඟට අපුඤ්ඤාවි සංඛාර. ඊළඟට ආනෙඤ්ඤාවි සංස්කාර. එහෙනම් දැන් මේ ආනෙඤ්ඤාවි කියලා කියන්නේ මේ සූත්‍රයේ වැඩිපුරම බර වෙන්නේ කොහටද? අරූපාවචර ධානය වැඩෙන තැනට. ඒතර අරූපාවචර ධානය ඔන්න ඔය විදිහට යනවා. ඒතර මේක විශාල ප්‍රමාණයකට අපිට විශාල පරාසයක තියෙන ධර්මයක් මේක. හුඟක් කල්පනා කරන්න ඕන ස්වභාවයක් තියෙන. ඊට පස්සේ දැන් ওই විදිහට එතෙන් එතෙන් මාරුයි මාරුයි මාරුයි මාරුයි ආවහම දැන් එයා හිතනවා මේ අර රූපකාම සංඥානම් ඒක හරි ඕලාරිකයි. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ කාමයන්ගෙන් අයින් වෙලා අකුසලයෙන් අයින් වෙලා පළවෙනි ධානයට ගියාම අර රජ සැපට වඩා ඔක්කොම වඩා සැපයි කියනවා. එහෙනම් චතුත් අධ්‍යානෙ ඊටත් වඩා සැපයි නේ එහෙනම්. ඉතින් මේ චතුත් අධ්‍යානෙ වගේ. ඒක ඒ වගේ දැන් ඔන්න අපි කම් කෙනෙක් හිටනවා කියන්නකෝ එයා කොහොම කොහොම හරි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොන මොන හරි මේ සංඥාවක් අල්ලගෙන අපි විඳීමක් නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොඳයි කියලා ගත්තාම සුඛයක් තියනවා නේද ඒ සංඥාවේ. එතකොට මෙයා මේ සංඥාවල් විඳලා විඳලා දැන් මොකක් හරි කාම සංඥාවෙන්ද එපා කිව්වා අතහැරියා. රූප සංඥාවෙන්ද අතහැරියා. දැන් අරූප සංඥාවල තියෙන මොකද්ද ආකාසානංචන සංඥාව ඒවත් අතහැරියා. දැන් විඥානං ඡායතනෙ තියෙන ඒකත් අතහැරියා. එහෙනම් දැන් එයාට හිතෙනවා මොන සංඥාව ගත්තත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් සංඥාවක් නැති තැන හොඳ නැද්ද එයාට? සංඥාවක් නැති තැන හොඳයි. ශාන්තයි ප්‍රණීතයි. එහෙම හිතෙනකොට එයාගේ හිත මිදෙනවා. මොකද වෙන්නේ? අන්න අර ශූන්‍යතාවයට යනවා හිත. ඒක ඇවිල්ලා ශූන්‍යතාවය. ඒ ශූන්‍යතාවය කියලා කියන්නේ ආකින්චඤ්ඤායතේ. ඒක මූලික ශුන්‍යතාවය. ශුන්‍යතාවය තා ගැඹුරට ගියා නිවන දක්වා මේක යනවා. එහෙනම් දැන් මෙතන කියන්නේ සංඥාව නැත කියන තැනට යනවා හිත. දැන් මෙච්චර වෙලා සංඥාවක් තිබුණා නේද? රූප සංඥා ඉසල කාම සංඥා තිබුණා. ඊළඟට රූප සංඥා තිබුණා. ඊළඟට අරූප සංඥා තිබුණා. අර ඉස්සලා ආකාසානංචයන විඥානංචයතන වගේ. දැන් ඒවත් අතහැරලා ඉන්නවා කියලා කියන්නේ සාන්තයි ප්‍රණීතයි. සාන්තයි ප්‍රණීතයි කියලා ඉන්න. අන්න ඒකය එයා ඉන්නවා නම් අන්න ඒක තමයි ආකින්චඤ්ඤායතනෙට තියෙන පළවෙනි ප්‍රතිපදාව. උදාහරණ දේශනා කරනවා. හැබැයි එයා මොකද එන්නේ ඒක දිගට දියුණු කරොත් එහෙම එයාට පුළුවන් ඒක නිවන දක්වාම අරගෙන යන්න තිලක්ෂණය දාන්නම ඕනේ. දැන් අපි නිවනට අරයි යනවා නම් ඕනම සමාධියකටපත් වෙලා අපි මොකක්ද එතන දාන්න ඕනේ? අනිවාර්යයෙන්ම මොකක්ද දෙන්න ඕනේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය කල්පනා කරන්නේ නැත්නම් විපස්සනා කැඩෙන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ ඉතින් ওই විදිහට පෙන්නලා ඉතින් මේ සූත දේශනාව අනෙක් කාරණා තවත් තානින්ජ ස්වභාවයක් වෙනවා. ඔන්න භික්ෂුන් වහන්සේලාට කියනවා භික්ෂුවනේ යම් කිසි කෙනෙක් අරණ්‍යයට යනවා. රුක්ක මූලයට යනවා, ශුන්‍යාගාරයට යනවා. අරණ්‍යයට රුක්ක මූලයට ශුන්‍යාගාරයට යනවා. එයා කල්පනා කරනවා ශුන්‍යමිදං අත්තේනවා අත්තනීයේනවා කියලා. ඒ කියන්නේ ශුන්‍යමිදං අත්තේනවා අත්තනීයේනවා කියලා කියන්නේ මේ මගේ කියලා ගන්න තැනක් කොහෙවත් නැහැ. අනිත්‍ය නම් මේ ලෝකේ දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒ කිසි දෙයක් මගේ කියලා ගන්න සුදුසුද කියලා කල්පනා කරනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. හ්ම් දැන් ඔන්න අර ඉස්සෙල්ලා ප්‍රතිපි කියන මේ අනිත්‍ය දුක්ඛ මේක තා ප්‍රතිපදාව. දැන් මේ රූපය වගේ දෙයක් අපේ කය ගන්නකො මේ රූපය කියන එක අම්මගේ කුසේ ඉඳන් අපි දැන් පෙර භවයේ ඕනේ මේ භවයේ හිතන් අම්මගේ කුසේ අර මල මුත්‍ර මේ ඔක්කොම කාණුවක් වගේ එක ඉඳන මේක එළියට ඇවිල්ලා දැන් විපරිණාමයටපත් වෙවි එනවද නැන්ද? දැන් විපරිණාමයටපත් වෙවි මෙහෙම මේ වෙවි එනවා දැන් මේ වයසට යනවා මේ දිගටම ඉපදෙනවා. ඒතර මේක අනිත්‍යයිනේ. දිගට එක දිගට තියෙන එකක් නෑනේ. හේතු නිසා වෙනස් වෙනවා. හැම වෙලෙම වෙනස් වෙනවා. රූප කලාප වෙනස් වෙවි වෙනස් වෙයි යන්නේ. ඒ වගේම මේකේ තියෙන පෙළීම දැන් මේ රූප කලාප වෙනස් වීම නිසාම පෙළීමක් තියනවද නැද්ද? ඔකට කර්මයක් බලපාන සමහරලාට. දැන් අපේ කර්මානුකූල දෙද හැදෙන්නේ. හ්ම්. එතකොට මෙන්න මේ එක එක හේතු නිසා මේ රූපේ වෙනස් වෙනවා. ඉතින් පෙළීම පීඩාව තියෙනවානේ. නිකන් හිතන්න ඇයි අපි දත්ම දින්නේ? රූප කලාප වෙනස් වුනේ හින්දා නැති හින්දා. වෙනස් වුනේ හින්දා. රූප කලාප වෙනස් වෙනවා. දත්ම දිනවා, මූණ හොදනවා, කනවා, පොවනවා, බඩගිනිනවා, වැසිකිලියවනවා. එක ඉදිරිය ඉන්න බෑ කකුල් නමනවා දිගාරිනා. දැන් බලන්න අපි ඉඳගෙන ඉන්නකොටත් මේ පිටිපස්සාලේම කොච්චර දෙනවද? ආය දික් කරනවා ආය දඟලනවා ආය නැගිටින්න දඟලනවා. නැගිට්ටත් හරියනද වැඩේ? එහෙනම් ඉඳගත්තත් හිටගත්තත් මොනා කරත් හැම වෙලෙම පීඩාවටපත් වෙලා අපි. ඇයි අර රූප කලාප මොනා හින්දාද? වෙනස් වෙන හින්දා. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට ඒ හින්දා දුක තියෙන. දුක කියන්නේ පෙලීමයි පීඩාවයි. බයයි. පයකුත් තියනනේ. දැන් එක පාට දැන් ඔහම ඉන්නකොට ඔයගොල්ලන්ට පපුවේ කැක්කුමක් ඇදෙන. බනහන එක දාලා දුවයිද නැන්ද? දුවන. ඇයි බය හිතෙනවා. ඇයි මොන හරි වෙයිද දන්නේ නැහැ. හැබැයි ඉන්න පුළුවන් නම් හොඳයි. උතන මෙතන බනත් එක්කම චිත්තේ කොහරි ගිහිල්ලා එතනම ඉතින් හොඳ ප්‍රතිසන්දයක් වේ. දුවපුවහම බය වෙලා. එතකොට බය කියලා කියන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? අකුසල් සිතක්. ඒ නිසා මෙන්න මේ අනිත්‍ය වූ දුක්ඛ මේක පීඩාවටපත් වෙන එකක්. ඒ වගේම Tamanට ඕන විදිහට පවතින්නේ නැහැ. වසඟේ නැහැ. Tamanගේ කන්ට්‍රෝල් එකේ නැහැ. අපි කන්ට්‍රෝල් කරන්න හැදුවට එකක්වත් වෙන්නතුනේ මේ අපිට අයිති එකක් නෙවෙයි. ඒ ධර්මතා ටිකක් එකතු වුණාම මේක වෙනවා නැතුණා වෙන්නේ. දැන් වලට පේනවා ඇති මේ ලයිට් දාලා තියෙනවා. ඉතින් මේක ලයිට් එක දාන්න මේ පත්තු වෙන්න අවශ්‍ය වෙන මූලික දේවල් ටිකක් තියෙනවා. කරන්ට් එක තියෙන්න ඕනේ, ලයිට් එක හොඳට තියෙන්න ඕනේ, ස්විච් එක දාලා තියෙන්න ඕනේ. නේද? ඒ වෑයර සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. ඒක හොඳට තියෙන්න ඉතින්. එතකොට ස්විච් එක දාපුවම පත් වෙනවා. දැන් හරි කවුරු හරි කියනවා අනේ නිමෙන්න නිමෙන්න දෙයියේ නේ නිමෙන්න කිව්වට නිමෙනවා. එන හේතු සකස් වුණා නම් වෙනවද නැද්ද? වෙනවනේ. දැන් කරන්ට් එක යනවා. දැන් කියන අපි දෙවියන් ඇදලා හරි කියනවා දැන් මේක ආයි පත් වෙන කියලා. පත් වෙනවද කරන්ට් එක එනක? එන හේතු නැත්තම් වෙන්නේ නැහැ. එහෙනම් අපේ පාලනයෙන් තොරද නැද්ද? එන උදේ ඉඳන් රැ වෙනකම් පාලනය කරන්න ගිහිල්ලා නේද වැඩි වෙලා තියෙන්නේ. ඈ එකක්වත් පාලනය කරන්න බෑ. ඒක තමයි ශුන්‍ය මිදන් අත්තේනවා අත මගේ කියලා ගන්න බෑ. එහෙම හිතපු ගමන් මතක තියාගන්න එයා යම් කිසි විදිහකට මගපලයක් ලැබලා තියෙනවා නම් මගපල මගපල සමාපත්තියටම යනවා. ඕක හරියට හිතුවොත්. හරි අනිත්‍යයි කියලා දුකයි මේක මගේ කියලා ගන්න බෑ විපරිණාම මගේ කියලා ගන්න වටින්නේ නැව නැහැ කියලා හිතෙනවානේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ කොතනද ගන්න තියෙන්නේ ඒක හිතිච්ච ගමන් එයා යනවා එයා සෝවාන් ඵලය නම් ලබාගෙන ඉතින් සෝවාන් ඵල සම්මාපත්තියට යනවා සකදාගාමි නම් ඵලය නම් එතෙන්න යනවා ඒ වගේ මගඵල සම්මාපත්තිය දක්වා යනවා නැත්තම් අර ආකින්චඤ්ඤායතේ නවතිනවා අර අපි ඉස්සෙල්ලා කියසුනේ තාරේ එහෙනම් ආකින්චඤ්ඤායතනට යන දෙවෙනි ප්‍රතිපදාව බුදුහාරෝ ඔන්න පේනනවා නැත්තම් නිවන්ට යනවා ඈ. මගපල වලට යනවා. මරණයෙන් පස්සේ අර අර කුසල චිත්තයෙන් ඉතුරුනොත් එහෙම ඒ ආකින්චඤ්ඤායතනේ උප්පත්තිය ලැබෙනවා. ඒක ආකින්චඤ්ඤායතනට යන තව ප්‍රතිපදාවක්. ඊළඟට බුදු පියාණන් දේශනා කරනවා දැන් ඊළඟ ප්‍රතිපදාව තියෙන කිසි තැනක මමයයි කිසිවක් කිසිවක් නැත. කිසිවෙකුගේ මමයයි කිසිවක්ද නැත. නුඹ යන කිසියෙක්ද නුඹගේ මම යන කිසියෙක්ද නැත. මෙන්න මේ විදිහට කල්පනා කරොත් හිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා කියනවා. අනාශ්‍රව වෙනවා කියලා කියනවා. මොකද්ද ඒක තේරුන්නේ නැහැ නේද? දැන් මේ බුලස්කොලේ ගන්නකො. මේකේ මම ඉන්නවද? නැහනේ. බුලස්කොලෙත් මම නැහැ. මේ කයෙත් මම නැහැ. මේකේ තියෙන දැන් අපි කියන ධාතු කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් හැදිච්ච රූප කලා. පඨවියක් තියෙනවා ලෝකයේ තියෙන තද ගතිය කියලා එකක් තියෙනවා ලෝකේ. එතකොට දැන් අපි හිතන් ඔය කයක අනික් කය කියලා දැන් නුඹ කියලා කියන්නේ. දැන් නුඹ කියලා කියන තැනක් තියෙනවා. මම කියලා කියන තැනක් තියෙනවා. එහෙනම් නුඹ කියලා කියන තැනෙත් මම කියලා කියන තැනෙත් නුඹත් නැහැ මමත් නැහැ. ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තව ගත්තොත් එහෙම ඈ විඥානය විඥානයේ ධර්මතාවයක් ඈ ඊළඟ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර නාම ධර්ම ඕවන තියෙන ඔතන තිබ්බත් ඕවා තියෙන මෙතන තිබ්බත් මේවා තියෙන ඉතින් මේ ලෝකයේ එහෙම ධර්මතා දැන් දැන් විඥානය කියන ධර්මතාවයේ ස්වභාවය තමයි දැනුවත් වීමේ ශක්තියක් ඒක කවුරුවත් නෙමෙයි ඒක ඒකත් හටගන්නේ හේතුවින්දා දෙවම් පටිච්ච විඥානං සම්භෝතිය. ඇහත් රූපයත් එකතු වෙනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහත් රූපයත් කැටෙනකොට උපදිනා මොකද්ද? චක්කු විඥාන. එන හේතු නිසා හට ගන්නවා හේතු බිඳවල බිඳනවා. කොහෙද ඉන්නේ මම? ඈ ස්පර්ශයේ ඉන්නවද මම? වේදනාවේ ඉන්නවද මම? නැහනේ. ඒවා ධර්මතා. ඈ දැන් අහසේ ඕගොල්ලෝ දැකලා ඇති වලාකුළු එකට හැපෙන දැන් ගොලාකුළු ගොඩාක් වෙන වලාකුළු එකට හැප්පෙනවනේ. ඒකේ තියෙන ආරෝපණය ධන ආරෝපිත වලාකුළු තියෙනවා ඍණ ආරෝපිත වලාකුළු තියෙන මේ වලාකුළු දෙවර්ගයේ හැප්පෙනවා. දැන් මේ හැප්පෙනකොට ගොරෝන විදුලි කොටන ඇහෙනව නේද? ඔය කිසි තැනක දෙවියෙක් කරන එකක්ද ඔක? කවුරු හරි කරන එකක්ද? කවුරුත් කරන එකක් නෙවෙයි ඒක සබහා ධර්මයේ වැඩක්. ක්‍රියාවලියක්. එහෙනම් ඔතන එතනත් එහෙම ක්‍රියාවලියක් නම් අපෙත් එහෙමයි නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච රූප කලාප ගොඩක් තියෙනවා. දැන් මේකේ විඥානය සකස් වෙනවා. නාම ධර්ම සකස් වෙනවා. වල බණහන කොටත් ඕක වෙන්නේ. ඉතින් කොහෙද මම එක්ක ඉන්නේ? ධර්මතා ටිකක් සකස් වුණා. බින්දනා. ධර්මතා ගොඩක් සකස් වුණා. බින්දනා. ඉපදෙනවා, බින්දෙනවා, ඉපදෙනවා, බින්දෙනවා, ඉපදෙනවා, බින්දෙනවා. මගේ කියලා ගන්න බෑ. හිත නවතින්නේ නැද්ද එතකොට? ඇයි? ගන්න දෙයක් නැත්තම් හිතයි කරකන්න දෙයක් නැහැනේ නැවත අල්ලගෙන කරකන්න දෙයක් තියෙන බෑ. දැන් කරකන්න දෙයක් නැහැ. එහෙනම් එයාගේ හිත නතර වෙනවා. ආන් එයාගේ හිත අනාශ්‍රව වෙනවා කියලා කියනවා. එහෙනම් දැන් මේ රහත් ත්‍ත්වයේ දක්වාම යන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කරනකොට. හරි ගැඹුරුයි. එහෙම නැත්නම් අර ආකින්චඤ්ඤායතනෙට යනවා. ඉතින් යන්න ඔය තව ප්‍රතිපදාවක්. ආකින්චඤ්ඤායතනෙ හෝ අරහත්ත්වයට යන තවත් ආනෙන්ජ සප්පායක්. එතකොට මේ තුන්වෙනි ප්‍රතිපදාව මේ යන ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ රූප සංඥා, ධාන සංඥා, අර කාම සංඥායින් වෙලා ඊළඟට අර අනිත්කුත් අපි කතා කරපු ආකාසානංචයතන වගේ ධාන සංඥා, හතරෙන් ධාන සංඥා, අරූප ධාන සංඥා, ඊළඟට ආකින්චඤ්ඤා සංඥා මේ ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ ඔක්කොම සංඥානේ. ඒ ඔක්කොම සංඥා. නේව සංඥානා සංඥායතනෙ කියන තැනට යන්න ඕන නම් මොකක්ද වෙන්න ඕනේ? අර සංඥා ඔක්කොම අයින් වෙන්න ඕනේ. ආකින්චඤ්ඤායතන සංඥාවත් අයින් වෙන්න ඕනේ. මොකක්ද ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ සංඥාවක් නැහැ. ඇත්තම කතාව සංඥාවක් නැද්ද? සංඥාවක් ඇත්තෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? සංඥාවක් නැහැ කියලා සංඥාවක් තියනවද නැද්ද කියලා? තියෙනවනේ. දැන් මෙතන බුලත් කොලේ කියලා සංඥාවක් තියෙනවනේ. ආ දැන් බුලත් කොලේ නැහැනේ. බුලත් කොලේ නැහැ කියලා සංඥාවක් තියනවද නැද්ද? එහෙනම් දැන් තේරෙනවනේ සංඥාවක් නැහැ කියලා සංඥාවක් තියෙනවා. එහෙනම් ඒක තමයි සාන්තයි ප්‍රණීතයි කියලා හිතුවා නම් අන්න එයා යනවා මොකද නේව සංඥා නා සංඥායත. එහෙනම් ආනෙජ සප්පාය තියෙන උඩම එක මහා කප 84000ක් ගියොත් එහෙම. එතකොට මෙන්න මෙතෙන් ගියාම බුදුහාමුදුර කියනවා කෙනෙක් අල්ලා ගන්නවා නම් ශ්‍රේෂ්ඨම භවය අපි හිතන්නේ මනුස්ස කියලානේ. ඔන්න මේ සූත්‍රය තමයි පෙන්නන්නේ ශ්‍රේෂ්ඨම භවය මොකද්ද? නේව සංඥා නා සංඥායතන කියලා. ශේෂ්ඨ භවය කියවම මේක කියන්නේ හොඳ නිවන් දකින්න පුළුවන් කියන කාරණාව. නමුත් අපි උපාදානය කරගන්නවා නම් කරගන්න තියෙන ශේෂ්ඨ භවය එතන. හැබැයි නිවන් දකින්න එතන අමාරුයි. බෑ බණක්වත් අහන්න පුළුවන් තැන නෙවෙයි. හැබැයි අපේ හිතේ කෙලෙස් අඩුම තැන තමයි කොහෙද? නේව සංඥා නා සංඥායතනෙ ඉන්නකොට. ඉතින් ඒකත් එතන ඉඳකට කල්පනා කරන්නත් බෑ. එතනින් බහැලා ආය කල්පනා කරොත් මේකත් අනිත්‍ය දුක යනාත්මයි කියලා එයාට පුළුවන් ඕකත් අතහැරගම එයාට යන්න පුළුවන් සංඥා වේදිත නිරෝධයට නිරෝධ සමාපත්තියට. දෙකින් නම් මේවට යන්න පුළුවන්. ඉතින් ආනන්ද හඳුරහනවා භාග්‍යතුන් වහන්සේ ඉතින් මේ අර දැන් මේ මේ තියෙන පැවැත්ම අපිට ඇවිල්ලා තියෙන පෙර කර්මයෙන්දනේ. එහෙනම් පෙර කර්මයෙන්ද තමයි දැන් මේ භවයේ තියෙන්නේ. එහෙනම් දැන් කර්මයක් අය හදන්නේ නැත්නම් හරි දැන් මේ අලුතෙන් කර්මයක් හදන්නේ නැත්නම් අනාගත භවයක් නැහැ නේ අපිට. එතකොට එහෙම හිතනකොට හිතේ යම්කිසි උපේක්ඛාවක් ඇති වෙනවා. ඒ උපේක්ඛාව නේව සංඥා නා සංඥාය දක්වා යන බුදුහාමරෙන් අහනවා. ඒ එහෙම කල්පනා කරන කෙනා පිරිණිවෙනවද කියලා. බුදුහාම කියනවා සමහරක් පිරිණිවෙනවා සමහරක් පිරිණිවෙන්නේ නැහැ. අල්ලගන්න ශේෂ්ඨ භවයේ තමයි අල්ලගන්නේ. පිරිණිවෙන්නේ නැති කෙනා ඒ ශේෂ්ඨ භවයේ තමයි මොකද්ද නේව සංඥා නා සංඥා. යම්කිසි කෙනෙක් ඒක අභිනන්දනා කරන්නේ නැත්නම් තණ්හා දෘෂ්ටි මාන වශයෙන් එක ගන්න නැත්නම් එයා පිරිණි වෙනවා කියලා කියනවා. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මම ඔබලට දේශනා කරා මොකද්ද? ආනෙන්ජ සප්පාය. රුක්ක මූල තියෙනවා, ශුන්‍යාගාර තියෙනවා, ගස් මූල තියෙනවා ගිහිලා ධානය වඩන්න. මේ විදිහට කල්පනා කරලා මේ සංසාරේ ගොඩ යන්න දඟලන්න මේ කොහේ හිටියත් ඒ ඔක්කොම සක්කාය කියලා කියන්නේ. ඒ කියන්නේ ධානතල මොන තැනක හිටියත් සක්කායමයි. ඒව අතහැරලා මේ නිවනට යන සංස්කාර අතහැරලා මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ඔක්කොම අතහැරලා නිවනට යන්න උත්සාහ කරන්න කියන එක තමයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසානයේ දේශනා කරන්නේ. ඒ සඳහා මේ ධර්මය හේතු වේවා, වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. එත්තාවතා චම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ගම්පහ වතුරුගම වටේපොළ ධම්මවික්‍රම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ත්‍රයාණන් වහන්සේ